අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශන අවස්ථාවටයි සපමිල්ලා තියෙන සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අසතෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු තීති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 මහත්ම ගතිය ඇති කරගෙන හැදියාවක් ඇති කරගෙන තියෙනවා. මේ හැදියාවම අපතර අපට අන්දනවා මේ සමාජ තත්ත්වයට තෙදී. ඉතින් අපි එක එක දේවල් ඔළුවේ දාගෙන මේ ෂට ගති මායාවී ගති අනුව අපි එක එක භූමිකා රඟපානවා. ඒ රඟපාන හැම භූමිකාවකම ඒ සාර්ථක වෙන්න ඕන ෂට ගති මායාවී ගති ගොඩක් තියෙන්න ඕන නැත්නම් ලීසි නෑ රඟපානවා කියන්නේ.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 කතා කරන භාෂාව අංග පුලාවල් සේරම ආලවට්ටම් කරගෙන යන්න ගියාම සමාජ ජීවිතේ නම් අපට එහෙම රංගපෑම නැතුව කරන්න බෑ. නමුත් මේ විපස්සනාට ආවට පස්සේ අරවා සේරම ගලවලා යනවා. අන්න එතකොට යෝගාවචරමේ ප්‍රධානියාංග පිළිබඳව බණක්වත් අහලා නැත්නම්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 තව කෙනෙක් අලංකාර භාෂාවට දානකොට ඒක හරහාම පෙන්නලා උඹ ඔය කතාව කතා කරන්නේ තණ්හාව නිසා කියලා පෙන්ලා දෙන්න අනාගාමී මට්ටමට යන්න ඕන. එහෙම නැත්නම් උඹ ඔය කතා කරන්නේ මාන්නෙන් කියලා පෙන්ලා දෙන්න අනාගාමී මට්ටමට යන්න ඕන කියලා කියනවා. උඹ ඔය කතා කරන්නේ ආත්ම දෘෂ්ටියෙන් කියලා පෙන්ලා දෙන්න එයා කතා කරන භාෂාවෙන් පෙන්ලා ඔන්න ඔය කෑල්ල ඇවිල්ලා තියෙන්නේ තණ්හාවෙන්, ඕක ඇවිල්ලා තියෙන්නේ මාන්නෙන්, ඕක ඇවිල්ලා දිට්ඨියෙන් කියලා කියනද ඒ අහන කෙනා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 එයාට එන හිතවිල්ල මමයා පේන්න පටන් ගන්නවා. මම දන්නේ නැති වුණාට මම කතා කරන හැම හිතවිල්ලකම මෙන්න මේ වගේ මේ වර්ණ ගැන්වීමක් ෂටගතියක් මායාවී ගතියක් තියෙනවා. ඒ නිසා ඉබේන හිතවිල්ල දිහා ආශ කරන්නෙත් නැතුව වෛර කරන්නෙත් නැතුව බලාන හිටියොත් ඒ හිතවිල්ල ආරයක් තියෙන නිසා තමයි පුද්ගලයාට පෞරුෂත්වයක් තියෙන්නේ.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 මේ අහිංසක ඍජු පාරක් පෙන්වලා තියෙද්දී කෙලස් නැති නික්ලේශී පාරක් පෙන්වලා තියෙද්දී ඒකෙන් කොච්චර පිටපයින්නද කියලා බලනකොට පේනවා මේ හිත නිටතරම මොනවා හරි අවුලක් හදා හදා ඉන්නේ. ඒ නිසා ඉස්ලාම් බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ අපට කියලා දෙනවා හිතට වැඩක් නොදුන්නොත් නන්නතරයි. ඒක හරියට වීදියේ හැදෙන දරුවෝ වගේ. වීදියේ හැදෙන දරුවට අම්මට අප්පගේ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 එන ගහන අපරාධයක් අපි දන්නේ නැහැ කොහෙන්ද අකුසල් වෙන්නේ කියලා. මේ හම්බ කරගෙන කන්නේ. දහඩිය වහන්සේ. මේ කච කචේ නිසා හැමදම අවුල්. කත්තා කිරුවත් අවුලක්. ඒ නිසා හොඳම ක්‍රමය කතා නොකර ඉන්නේ. මැරනවා හොඳයි කතා කරනකොට නම් ඉන්න බෑ. මැරුවත් බෑ. මොකද මේ මේටි පිස්සු.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 ඒ හාමුදුරුවෝ කියනවා ගෑනු නටනකොට මට කොච්චර වෙලා හරි බලන්න පුළුවන් මේ පිරිමි නටනකොට ඇඟ කිලි පොළනවලු. පිරිමින්නේ නටන්න නෙමෙයි. පිරිමි තියෙන වැඩ දැන් ඉන්න පිරිමි ගෑනු වගේ නටන්න පටන් අරගන්නවා. ගෑනු වගේ ඒ අනම්මනම් කරලා පටන් ගන්න. ඒ කියන්නේ ෂටගති වලින් තමන්ගේ ආත්මේ පෝෂණය කරගන්න තියෙන ගතිය ජනමාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි. අද අපි ඉන්නේ IT ටෙක්නොලොජි එකේ ජනමාධ්‍ය යුගයේ තන්නේ ක්‍රම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 මායාවි ගතියක් බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා. පේන පින්දුපම රූපං. මේ අපේ කය පෙන පිඩුවක් වාගේ, වක්කඩ පෙන කුලියක් වාගේ. වේදනා බුප්පුලූපමා. අපිට එන්න නැගින වේදනා මඩ ගෝරුවක වරින් වර බුබුලු දානා වගේ වේදනාවක් ඒ අදාළ හේතු කරුණු ඇති වෙච්චාම මතුවෙලා අලංකාරයට තිබිලා බිඳිලා යනවා ගියාට පස්සේ කොහි ගියාද හොයන්න බෑ ඒ නිසා ඒක බෙන බුබුලක් වගේ කියලා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 මායෝපම විඥාන. මුළු විඥාණයම මායාවක්. ඒක විඥාකාරක. ඒක නිසා මේ විඥානයක් අගය කරන හැම කෙනාම මායාව අගය කරනවා. මම කියන්නේ මගේ විඥානයයි කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් මම කියන්නේ මායාවක් කියන එක තමයි. බුදුරජාණන්සේ ආයේ පෙත්ත කපල ලීලා තියෙන්නේ විඥානේ මායූපම කියලා. ඒතර විඥානයක් තියෙන හැම වෙලාවෙම එයා මෙතන විඥා දර්ශනයක් පෙන්වනවා. මැජික් දර්ශනයක් පේනවා. මායාවක් පෙන්වනවා. ඉතින් අපි දර්ශනේ බලනවද නැත්නම් ඒකේ තියෙන මායාව බලනවද කියන එක බැලුවොත් ආර්යන වංශය කියලා කියන්නේ මායාව බලනවා. පෘථජ්ජනය කියලා කියන්නේ මැජික් දර්ශනේ බල බල සන්තෝෂ වෙන එකයි. ඒ නිසා මේ නටන හැම නාටකමකම නැත්නම් හැම හිතවිල්ලකම වචනකම ක්‍රියාවකම මනස විසින් මන විඥානීය විසින් ආටවන ලද, පහටවන ලද, ගන්වන ලද, ගල්වන ලද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 මේ තාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා ඒකාන්ත කරලා උතුරු සළුව ධනක් වීම ඇනලා වැඳලා කිව්වලු නිදුකානන් වහන්සේ මෙච්චර අමාරුවෙන් හොයාගත්ත මේ ධර්මයේ නොදෙත නොදෙසා ඉන්නේපයි කියලා. ඊට පස්සේ මම දේශනා කළා තියෙනවා. ඒක නිසා අපි උත්සාහ කරන්නේ කොහොමද අසටෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රක්‍මචාරීසු. ෂටමායාවී භවෙන් තොර වෙන්න මම උත්සාහ කරමි. එහෙම නැත්නම් ෂටමායාවී බව තියෙනකන් මගේ sannivedanayak නැහැ. මම කරන්නේ මේ පෑදිදී පොරදියක් කරන එක තමයි. අනාකූල ප්‍රවාහය ආකූල කරන එක තමයි. ඒක නිසා මේ ෂටගතිය මායාවී ගතිය කොහොමද දැකගන්නේ දැනගන්නේ කියන එකට මෙන්න මෙහෙම පුංචි උපමානයක් පුංචි ඉඟියක් දෙන්න පුළුවන් හිතාමතා කරන තේරම ෂටමායාවයි.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 උන්වහන්සේ කවදාකවත් භාෂාව පරාමර්ශණය කරේ නෑ සම්මර්ෂණය කරා. ඒ නිසා උන්වහන්සේ දේශනා කර හැම වචනයකම පුදුමාකාර බලයක් තියෙනවා. ඒ වචනවල තණ්හා මාන දිටි සහිතව කතා කරන්න ගත්තොත් එහෙම බුදුබණක තියෙන ගැම්ම එන්නේ නැහැ. ඒක නිසා අපිට තියෙන පළවෙනි දේ තමයි බුදුහාමුදුරුව කියපු විදිහට අපි යම් ප්‍රමාණයකට හිතාමතා පවු නොකරන, සතුන් නොමරන, හොරකම් නොකරන, කාමිත්‍යචාරය නොකරන්න අපි අදිෂ්ඨානයක් ගන්න. අපි ඒකට කියනවා වීතික්කම මට්ටමේ කෙලෙස් නොකර නිකන් ඉන්නෝ. සමාජයේ කෙලෙසන මට්ටමේ කෙලෙස් නොකර නිකන් ඉන්නෝ. එහෙම නැත්නම් මේ උල්ලංඝනය කරන්නේ. සමාජ නීති උල්ලංඝනය කරන්නේ. ඒ වගේම බොරුව, කේලම, හිස් වචන, පරිසවචන නොකියන්න උත්සාහ කරනවා. ඒකට අපි කියනවා සීලය කියලා. ඒක එතකොට නමුත් කායික ක්‍රියාවලිය වගේක් යනවා.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 ආර්යයන් වහන්සේ කියනවා මේකේ තියෙන පඩවි ආපෝ තේජෝ වායෝ පමණයි මේකේ මේක තුච්චයි රිත්යි මේක ශූන්‍යයි මේක අනාත්මයි මේක පරතෝ මේකේ නෑ මොනවත් කිය. පුතඥ කියනවා නෑ මේක මයික් ස්ටෑන්ඩ් එකක් මේක කළු පාටයි මේක ත්‍රිකෝණාකාරයි මොකද නෑ කියන්නේ ඕකෙන් ඔළුවට පයිකොත් පොල්ලෝ එකක් ලේ එනවනේ තියෙනවනේ. යා තියෙනවා බුදුරජාණන් කියනවා මේක තුල නිවන තියෙනවා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 වැරදිලා වෙන්නේ නැති මේ කෙටි වෙලා තියෙන්නේ කියලා අර ස්වභාවයෙන් හුස්ම කෙටි වුණාට මෙයා නිත්‍ය සංඥාවෙන් බලන නිසා කයෙන් හුස්ම ගන්න. මේ සතිපට්ඨාන තියෙනෝනේ දීගං වාස සන්තෝ දීගං අසතාමීති පජානාති කියලා. ඉතින් කට්ටිය පටන් ගත්තම හයියෙන් හුස්ම ගන්න පටන් ගන්න මේ සතිපට්ඨානේ වඩනවා. ඒ මේ වාහන පාන කරනවා. එන් ටික කාලයක් ගියාට පස්සේ ඉෂිකක්මයි එනවා. අර වේගිරි ගන්දේ හාමුදුරුවෝ ඒ දවස්වල කියන්නේ 1970 ගණන් වල විතර ඔය භාවනා විතර තිබුණේ නැහැ. ඉතින් ඒ හාමුදුරුවෝ කොහෙන්ද මේක අල්ලගෙන තිබුණා. ඉතින් කට්ටිය සිල් ගන්න ආපුවම කියනවා. හොඳයි ඕන්න කට්ටිය සිල් ගන්න ඈ. ඔන්න අට සිල්. ඔන්න අට සිල් දෙනවා. ඊට පස්සේ කරන දැන් වාඩි වෙන්න වාඩිලා ආනාපානෙ හිත දාන්න මට ගමනක් යන්න තියෙනවා. මේ නයි වාගේ පිබින්නේ මේ බෑ. නැත්තම් හෝසෝ සෝසෝස් ගන්නවා ආරම්භන පටන් ගන්න වෙලාවේ ආනපන මොකද දීගංවා බලන්න කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඉතින් දීර්ඝ ආසල් ප්‍රසවාස ගන්න. බැටරි වල ඉස්සරහා ඉන්න කෙනා බන්න එකක් දාලා කොණ්ඩ කොණ්ඩ මොස්තරයක් එහෙම දාලා තිනවා ඇදිලා එනවා හුස්මට. මේ හයියෙන් දීර්ඝ හුස්ම කියන ඉන්දියාප්පන් ගන්න වෙලාවේ આવොත් එම හුස්ම එනවා නහයෙන්. මොකද ඉස්ලාම තියෙන දීර්ඝ හුස්ම ඊට පස්සේ හිමීට හුස්ම ගන්න කියන ඕන්නේ ඉස් එකක් කොහොමද? මේ වෙනදී බලපං කියලා කියනකොට ඒ ඒ ඒ විදිහට කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි හිතනවා ආස්වාසේ මුලදී දීර්ඝ වෙන්න ඕනේ. ඒ කියන්නේ නිත්‍ය සංඥාවෙන් කියලා බැලුවොත් ඒක දීර්ඝ නොවුනොත් ඉතින් පශ්චාත්තාපය. ඊට පස්සේ ටිකක් වෙලා බලහිනකොට තම දීර්ඝෝ පේන්න තියෙන්න ඕන. නමුත් කෙටි උණයි කියලා හිතන ඊට පස්සේ පශ්චාත්තාපය. මේ ෂටමායාවී ගති නැහැ කියලා කියන්නේ අනිත්‍ය කැමැති.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 කකුල් දෙක හොල්ල හොල්ලා යන ගමන් පුංචි එක වැඩක් කරන ගමන් සිද්ධ වෙන දේ බලන්න. එදිනෙදා වැඩවලදී ගොඩාක් හිතාමතා වැඩ කරන ගමන් සතිය පිටුනට බලන්න. ඉතින් ඒක නිසා අපි පරියන්කේදී කරන්නේ පරිවේශනාගාරයකට ගිහිල්ලා දොර වහගෙන යා කන්ඩිෂන් කරගෙන පරිවේශනක් කරනවා වගේ. සක්මනේදී පරිවේශනාගාරයේ ශේෂ්ත්‍රේ වැඩ කරනවා වගේ.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 මේක සකස් කරන්න ගියාට පස්සේ තමයි මේ අවුල සිද්ධ වෙන නිසා දවසකට පැයක් දෙකක් මොනවත් නොකර වාඩිලා ඉන්න පුළුවන් නම් ඒක විශාල සුවසේවාවක් විශාල කරුණාවක් විශාල මෛත්‍රියක් Tamange ඇඟට නිසා භාවනා කරන කෙනා මේ පැයි යමක් නොකර ගත කරනවා කියලා කියන්නේ Tamanට කරගන්න ලොකුම කරුණා මෛත්‍රියක්. නමුත් අපි gedaratora ජීවිතේ ගත කරන බලන්නේ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 එයා හිතා ගන්න චික්කේ මං වගේ කෙනෙක් මේ මෙච්චර ලස්සනට ඈතින් ඈතින් කකුල තියලා ඇවිදින්න පුළුවන්කම තියේදී මම මේ කිටියෙන් ගිහිල්ලා නෙමෙයි මේක වෙලා තියෙන කිව්වම එකක්වත් ප්‍රകൃතිය නෙවෙයි. ඔක්කොම මායාව තියෙන. කවදා හරි පුළුවන් වුණොත් ඒක දැනගන්න මේ කොහෙදෝ ඉඳලා මේ විඥානය ඇවිල්ලා ගොඩ පෙරකසුකම් දෙන්නේ අර අච්චර අමාරුවේ සීරුමාරු කරන මම සතිය පිහිටුවා ගත්තට පස්සේ එයා ඇවිල්ලා ඒකේ ගොඩ පෙරකසුකම් දෙන්න හදනවා. ඒ යෝගාවචරයට පුළුවන් වුණොත් එතනදීම තේරුම් ගන්න මෙතෙන් දෙන ගන්න මේ ඇති හැටිය ප්‍රകൃතිය මෙන්න මේ විඥාණය අවිල්ලා දෙන මේ ලනුව හරියට මිත්‍රශීලී අමාත්‍යවරයෙක් වගේ තමයි පණිවිඩ දෙන්නේ. හැබැයි කරන්නේ මොකද්ද? සතිය කඩන එකයි. ප්‍රകൃති නැති කරන එකයි. ඒකට ලියලා කතන්දර ගොතන එකයි. ආනෝයි ලකුණු එකකින් හරි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 මුරුංග ගහට බුදිය ගත්ත එකා වගේ දිගට දිගට ගිහිල්ලා අන්තිමට තමන්ගෙම පෙකින වෙලා කපා ගන්නවා සත්‍ය කඩා ගන්න. ඒ නිසා මේ හැටියට යනකම් ඇත්ත මෙතනින් යහට තියෙන මේ මායාවී ගතියක් දෙවෙනිසරට තේ උපාසක මහත්මයා සඳහන් කරා ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මේ සිද්ධිය හොඳට විෂතව බලන්න බැරි කෙටි හුස්ම වැටෙන නිසා වෙන්න ඇති කියලා විඥාණය අවිල ලනුවක් දෙනවා ඊට ඉස්සර එතෙන් එනකම් හොඳ ප්‍රകൃතියක් තියෙන අපි ගාව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 ඕනකමින් නෙවෙයි කරන්නේ මෙන්න මෙතනදී රිංගුවා තණ්හාව. මෙන්න රිංගුවා මාන්නේ. මෙන්න රිංගුවා දුට්ටිය කියලා. ඒ කෙනාට මෙතු ගන්නලා පෙන්වන්න පුළුවන් මෙතෙන් යනකම් අහිංසකයි. මෙන්න ප්‍රපංචකරණේ මෙන්න තණ්හාව ආපුතන පේනවද? ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් ඒකට තමයි සාසනය කියලා කියන්නේ. මේක Taman තේරුම් අරගත්තටම හරියන්නේ නැහැ මේක කාට හරි කියලා දෙන්න ඕන.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 නන්නාඳුන කෙනෙක් ඇවිල්ලා කර දෙනවා. කර දුන්නාට පස්සේ අල්ලගෙන යාට කියනවා දැන් මෙතෙන්ට එනකන් පිරිසුදුයි. මෙන්න මෙතනදී ඇති වෙලා තියෙන මේ අනවශ්‍ය ගොඩ පෙරක දෝරුකම වංචනික ධර්මය එතන මේ විඥානයේ විනිශ්චය එතන විඥානයේ කියන ප්‍රතික්‍රියාව හරියටම ගඩොල් බ්‍රේක් ගැහුවා වගේ එතන අල්ලන්න පුළුවන් නම් ඒ තමන් පිළිබඳව ඒ අවබෝධ කරන ඥානෙ මෙතෙක් නොතිවිච්ච නිසා අපි මේ සංසාරෙ මෙතෙක් කල් කඹර කඹර ආවේ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 එහෙම නැත්නම් මේ යන පාරට හම්බෙන අවුල් පාස කියලා දැනගත්තට පස්සේ අපි අනුන්ගේ දේවල් වලට ඔපිනියන් දෙන්න කියලා කොච්චර බව කරගන්නවද කියලා හිතන්නේ. අපිට කිසිම අදාළ නැති දන්නේ නැති මාතෘකාවට ගිහිලා පැහියා වගේ ඔ කොහොම නෙවෙයි කරන්න ඕනේ මේක කියන්නේ කියනවා කියන්න හදනවා මොන අමනකමද මේ Tamange ගෙදර තියෙන මේ මර්ගාතිර තියේදී අනුන්ට පරකාසී එතකොට මේ කටට ප්ලාස්ටරයක් දාගන්න හිතෙනවා. කතා කෙරුවොත් සතිය කඩාන අනුන්ගේ කුණු කන්දලයක් අනුන්ගේ නඩුවකට නිකම් පෙරකොදෝරුකම් කරනවා. ඒ වෙනුවට තමන්ගේක බැලුවොත් ඒක ගොජේ වැක්කිරෙන පණුව ගහපු පණු වලක් වගේ, ගවර වලක් වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් ඉස්සල්ලාම ඒක තේරුම් අරගෙන මේ භාවනාවකදී හිත පිට යන වෙලාවක්. ඒක පිළිබඳව ඇතුළත පිරිච්ච ගතියක් ඇති කරගන්නේ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 පුතා කියලා වටලව පටලව ගත්තොත් ගෙහිමියාට මොකද වෙන්නේ? ගෙට ඇඳ කරේ එන්න හදන හොරාට ආ මේ කාලයකට පස්සේ පුතා තමයි මේ එන්න හදන්නේ කියලා ගෙට අරගෙන ඇල්ලතුරු නතර දීලා තියාණේ හිටියොත් මොකද වෙන්නේ? ඒ නිසා අපි මේ කොහෙදෝ ඉඳලා මේ විඥානීය දාන මේ ෂාට ගති මායාව ගති වෙන තමයි කතන්දර කරන්න තියෙන මේ දේවල් භාවනාවට වැඩි ඉස්සරහින් තිබ්බට පස්සේ දිසෝ දිසං යන්තං කෛරා වේරීවාපන වේරිනම් මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ මේකට බුදුරජාණන් කියන්නේ මිච්ඡා පනිහිත චිත හොඳ දේ තියේදී වැරදි දේ අල්ලගෙන ඒක ලොකු කරනවා ඒ ඇති ඒ හිතේ හැම මොනම අපරාධයක් ඕනේ නැහැ ඒකට හොරෙක් හොරෙකුට කරනවට වැඩිය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 ඒ තරම්ම විනිවිද පේනවා. ඒ නිසා මේ වගේ බණ කී කිය ඉන්නකොට පුත්‍රජානනාංශේ ළඟට ආවා චින්ච මහණේකා. චින්ච කියන අම්මණ්ඩි. එයා ආවේ කුලියට වැඩකට. එයා කිව්වේ මේ මගේ බඩේ දරුවෙක් ඉන්නවා. ඒ දරුවා බුදුහාමුදුරන්. කතා කරලා කිව්වා ඔය බණ කී කිය ඉඳලා හරියන්නේ මේ දරුවට දැන් කල්පිරලා තියෙන්නේ මේ ලක්ෂ්ප්‍රේ ටිකක් සන්ලයිට් ටිකක් හොයන්න නැතුව මේ මොනවද මේ කරන්නේ කියාගෙන බඩ පෙන්නගෙන එළියට ආවා.